بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ نامين ألم تر كيف فعل ربك بأصحاب الفيل ألم يجعل كيدهم في تضليل وأرسل عليهم طيرا أبابيل ترميهم بحجارة من سجيل فجعلهم كعصف مأكول අලි සේනාවට නුබේ පරමාධිපතියාණන් කෙසේ දඩුවම් කළේද යන්න නුබ නොදුටුවෙහිද. ඔවුන්ගේ කුමන්ත්‍රණය කඩාකප්පල් කර ඔහු වෙනතකට යොමු නොකළේද. තවද ඔවුන් මත පුච්චනලද කිරිමැටිවලින් වූ ගල් ප්‍රහාර එල්ල කරන පක්ෂීන් රංචු වශයෙන් එකිනෙකා පසුපස ඔවුන් වෙත යැව්වේය එවිට විකා දමනලද කොළමෙන් ඔහු ඔවුන්ව පත් කළේය.